ඒක වෙහෙසටපත් වෙනවා. බලාගෙන ඉන්නේ කරාට ඒක කරදරයක් වෙනවා. ඒ මොකද ඒ තරම්ම වේගයි මේක. ඒ නිසා මේ දුකේ කියන මේ විපරිණාම භාවය දුකක් කියන එක. ඊට වැඩි ඕක මහා භයානක තත්යකටපත් වෙනවා. මේ දේවල් මේ විදිහට පුංචි කරලා බලන්නේ නැතුව ඝන සංඥාවෙන් බලලා අපි මේ අයිතිලාවක් කියලා ගන්නවා මෙයා පුරුෂයෙක් කියලා ගන්නවා මේක හතරක් කියලා ගන්නවා මේක අසුචි කියලා ගන්නවා අරගෙන ඉන්න මේ දේ මට ඕනේ මේ දේ මට එපයි කියලා තෝරලා අර ගත්ත දේ ඉෂ්ටිර දෙයක් පවතින දෙයක් නිත්‍ය දෙයක් කියලා අඳුනගන්න ගිය ගමන් ඒකේ තියෙන ඊත්තු ස්වභාවය අනුව ඒක වෙනස් වෙන්න වෙන්න ඉස්තිරයි කියලා ගත්තේ කරන පුදුමාකාර දුකක් එන්න පටන් ගන්නවා. ඒක නිසා මේ විපරිණාමය පවතින ලෝකේ සදාතනික විපරිණාමය මේ කොටහ මගේ කියලා ගත්තාම මගේ කියලා ගත්ත මේ ඉස්තිර දේ අනිශ්චිත භාවයේ දකින්නකොට මමයාගේ මමයාගේ නැත්නම් මගේ ආත්ම නිෂේධයක් සිදු වෙනවා. ඒකට මහා දුකක් එන්න පටන් ගන්නවා. ඒ විසාකාවේ ඉන්න කාලේ විසාකාවට දරු 20 දෙනෙක් හිටියා 20 දෙනාගේම එක හොරතල් මිනිබිරියක් හිටියා ඉතාමත් හොරතල් ඒ මිනිබිරිය අකාලේ මිය ගියා ඒසොර විසාකාව සෝවාන් වුණා ඒ දරුවා මැරිලා අපව එන ගමන් අඳානා ගියා සර්වචනවාසලකට ඒ කියලකට බයිසාව ස්වාමීන් වහන්සේ මට හිතුවේ දරුවාගේ දරුවා අතර අන්තිම හොරතල් හොරු බෝටි මිනිබිරිය නර්මයි කියලා ඉතින් දරුවචනේ සවෙත් මොකද කියන්නේ මට කනසුයි. ඒ සමාන වුණාට මොකද කනගාටු. ඊට පස්සේ දරුවචනන් සවුවා මේ සමස්ත කොච්චර දෙන කියනවා කෝටි 6ක් කියනවා ඉතින්. ඉතින් ඔබ කැමැතිද ඔබ අම්මා කෙනෙක් කෝටි 6 මොගේ දරුවෝ වෙනවා නම් මට ඒත් වැඩි නෑ ස්වාමීන් වහන්සේ කියනවා. ඉතරම රාහුල හම්සොච්චය තිබුණා ගැහණියෙකුට මැටි වලන් ගැනීම නිසා දකුවන් වැඩි ඉන්නේ කවදාහක්වත් තෘප්තියක් එන්නේ නැහැ කියන්නේ. ඒ නිසා කවත් ඒ જાති තමයි. ඒසොට බුදුහාමුදුරුවෝ කිව්වා මට එහෙම මනාප නම් දවසකට කීයේ දෙනෙක් මැරෙනවද? ඔක ඔක්කොටම අඳන්නේ. ඕක මෙව යන්නදලා තිබ්බනම් අනුන්ගේ මරණය කියලා ඉන්න පුළුවන්. දැන් උඹේ දූ දූ තුන් මැරෙනවා සෝ අඬනවා. මුළු සරච්චෝරු උඹේ දරුවනා. මැරෙනවද? එසා යුනිවර්සිටි එකේ ඉන්නකොට අපි මොනවාරි ප්‍රතිගහම කවුරුද කියනවා අනිමචන් මේ විදියක් නෑ මරණයක් කියලා. ඒකට කියනවා ඕන දවසක පත්‍රේ බලපන් මරණ කියනවා. ඒක මොකටද ගණන් ගන්නේ? බොතෝ වෙන්නේ කියලා ගන්න කටේ ගන්න ඔබට එන්න බැයි ඔකත් යන දාවා අතේ වුණේක මම දැන්නේ තියෙන්නේ කොහොමද මරණයක් ඕන බලපන් නරගන්න සින්න නේද අනිත් වගේ මේ මම කියාගත්ත දේ මගේ කියාගත්ත දේ මගේ ආත්මය කියාගත්ත දේ වෙනස් වෙනවා දකින්න එක විතර අපිට හිතා ගන්න බැරි දෙයක් නෑ ඒ නිසා මේ විපරිණාම දුක්ඛය එන්නේ මානසිකත්වය හරහා මේ කොයි දෙයක් ධර්මතාවයක් කියලා ගත්තොත් හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මයේ අනිවාර්ය අංගයක් තමයි වෙනස් වීම. ඒකත් හොඳට භාවනාවේදී තමන් ගත්ත මූල කර්මස්ථානේ එතන තම සක්මනේ එනකන් එදිනදා වැඩ කරලා දැක්කම හොඳට තේරෙන්න පටන් ගන්නවා මගේ කියලා ගත්ත කොටස විතරක් නෙවෙයි විපරිණාමය හිත වෙන්නේ මේක සනාතන ධර්මයක් මගේ කියලා ගත්ත කොටස විපරිණාමයටපත් වෙනකොට තැවෙන්නේ මම කියා ගන්න අදහස මම කියා ගන්න අදහස මගේ ආත්මය ඒ නිසා භගවත්යන්සේ සඳහන් කරලා තියෙනවා ලෝකයේ තැවෙන දැවෙන සෑම දෙයකටම හේතුව මමයි කියලා උච්චින්ද සිනේය මත්තනෝ උසුකං සාරධිකංව පාණිනා කියලා තමන්ගේ ආත්මයේ සිනේහය ආසාව දියට බහැලා දියේ තියෙන නෙළුමක් නැත්නම් මානෙල් මලක් අතින් කඩහරන ආවේ කඩලා ගන්නයි කියලා කියලා තමයි තියෙන සෙනෙහේ මාස තමයි දරුවට සෙනෙහේ ඉන්නේ අල්ලමුගේ දෙට සෙනෙහේ ඉන්නේ අපි මේ හිතන්නේ අපි කියන්නේ නම් මන්නම් ඕන දෙයක් වෙතයි හැබැයි බබාට මොනවක්වත් වෙන්නේ නැහැ කියලා මුචිනට කියනවා බබා එන්නේ දෙන්න තමයි ඒ නිසා විපරිණාම දුක ගැන බලනකොට අපිට තේරෙනවා අපි මේ දේවල් ඒ තරම්ම ඉතු කරගත්තොත් ඒ හා සමාන දුකක් එක්කයි කියලා. එහෙම නැත්නම් පීසෝ ජාය ප්‍රේමසෝ ජාති සෝකෝ. ඒක අපි කැමති නෑ අහන්න. අපි හිතන්නේ අපේ දුකේ ඉන්නේ අපේ හසුරන්ගෙන් කියලා. කවදාවත් නෑ. එන්නේ කිට්ටුම කිට්ටු වෙනාදී. ඒක වෙනස් වීම එක දුකක්. එතින් යමර කටුක ජරාගේ ආදි මරණ තව දුකක්. ඊට අමතරව තවත් එකක් වෙනවා. මේ යටදී සාකච්ඡා කරන්න ඕනේ. සංඛාර දුක්ඛ. සංඛාර දුක්ඛ කියලා කියන්නේ අපි භාවනා කර කර ඉන්නකොට අපි බලමු දුක් වේදනාවක් එනවා. ඒ දුක් වේදනාව එනවත් එක්කම ඒකත් ඒක පිළිබඳව අපේ අමනාපයක් පහළ වීම අපි විචින් කරන ලද සංස්කරණයක්. ඒ නැත්නම් දුක දුකක් වශයෙන් තමයි පැමිණෙන්නේ. නමුත් මේ පැමිණෙන දුකට නොදකින් අපතක් කියන එක ඒක අපේ සාජාතයෙන් ඉන්න සංස්කරණයක්. ඒ නිසා අපිට මේ දුක පිළිබඳව ලොකු අමනාප සිත් නොගන්නා සුදු වාතාවරණයක් ඇති වුණාට පස්සේ අපේ ආත්ම නිෂේධනයක් සිද්ධ වෙනවා. නමුත් අපි මේ සංස්කරණය අපි විසින් මේ පැමිණෙන දුකට අකමැති බව උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං කියලා තියෙනවා. ඒ මනාපමනාප දෙක හඳුනාගත්තා නම් අපෙන් වෙන සංස්කරණය අඩු කරගන්න පුළුවන්. එරණ ඒක හුදු හේස්පල ධර්මයක් වඩටපත් වෙනවා. චක්කුණ රූපං දිස්වා උපජ්ජස්මනාපං උපජ්ජස්යමනාපං ඇස රූපයක් දැකපු ගමන්ම අනිවාර්යයෙන්ම ඒ දකින්න රූපය මනාපමනාප නැත්නම් කවදාකවත් අපිට සබ්ජෙක්ට් මැටරයක් වෙන්නේ නැහැ. මතකෙට යන්නේ නැහැ බොහෝ දේවල් හැලෙනවා. ඒ මොකද ඒක ගන්න දෙයක් නැහැ. ගන්න දෙයක් බාටපත් වෙන රාගයට හෝ ද්වේෂයට ගොදුරුනොත් තමයි. අපි ඒව තමයි ලොකු කරලා කියන්නේ ෆොටෝ ගන්නේ, එන්ලාජ් කරන්නේ, විසුණුනේට කර දාගන්න ඔක්කොම කරන්නේ එක්ක රාගය දනවනවා නැත්නම් ද්වේෂය දනවනවා. මඳහත් දේවල් කවදාකවත් ෆොටෝ ගන්න ඉච්චා වැඩකුත් නැහැ. ඒක නිසා සංස්කරණය අනිවාර්යයෙන්ම දකින දකින වාරයක් පස්සේ සිද්ධ වෙනවා. අහන අහන වාරයක් පාවම සිද්ධ වෙනවා. ගන්න බලන රස බලන පහස බලන. ඒක නිසයි සර්වජන් වහන්සේ මේ ආස්වාද ප්‍රස්වාසයේ කියන පින්දීන හැකිලිම කියන වම දකුණ කියන රාගෙට හෝ ද්වේෂයට යෙදෙන්නේ නැති අරමුණක් තියලා තියෙනවා. ඒ නිසා ඒකට එන්නේ පාවිම තමයි. හිත ඒ වෙනුවට රූප බලන්න ආසයි. මොකද ඒ බලන බලන රූප එක එක්කම නාපේ එක්කම නාපේ කියන. ඒ මනාපම නාපේ වෙනවත් එක්කම මනාපේ විශේෂයි රාගානුසයත් අමනාපේ විශේෂ දෝෂානුසයත් යෑම නිසා ඒ බලන වස්තුව සංස්කරණය වීම. ඉන්ද්‍රිය මට්ටමේ සංස්කරණයක් වෙනවා. මේ සංස්කරණය වීම පහ විශේෂක්. හැම දෙයකම අපි වගවීමක් වෙනවා මේ සංස්කරණය තුලින්. සංස්කරණ නොවීමට තමයි අපි කාය පස්සම්බයං කාය සංඛාරං පස්සම්බයං මනෝ සංඛාරං කියලා සංස්කාර අඩු කිරීම තමයි ප්‍රතික්‍රියා නොකිරීම කියන්නේ. එන්නත් එක මම කියාගන්නේ මගේ කියාගන්නේ මගේ ආත්මය කියාගන්නේ කියන එකට යනකොට භාවනාවේ මොන උවමනාවද කොහොමද එහෙනම් භාවනා කරන්නේ? ඇයි භාවනා කරන්නේ කියන බරපතල ප්‍රශ්නයක් එනවා. මොකද අපි මනාපයට තමයි වෙහෙස වෙන්න කැමති. දැන් මෙතන මහා පහළ වෙන මනාපයක් පාසා ඒ කියන්නේ අනුශේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනකොට පහළ වෙන අමනාපයක් පාසා ඒ සඳහා චමන අනුශේ ධර්ම උත්සාහ කරනකොට මනාප අමනාප දෙක නැතිනම් මේ භාවනාව කරගෙන යන්න ගැම්ම කොහෙන්ද එන්නේ? භාවනා කරගෙන යන්න ඕජාව කොහෙන්ද එන්නේ? වේගය කොහෙන්ද එන්නේ? ඒක නිසා විපස්සනා යම් කිසි මට්ටමකට ගියාට පස්සේ යෝගාවචරක ආත්මට කම්පාවක් ඇති වෙනවා. මොකද්ද මම මේ කරන දෙය කියලා. ඒක අනිවාර්ය අංශයක්. නිබ්බිදාවේ ලක්ෂණයක්. මෙතනදී තමයි අපි සංස්කරණය නොකර සිටීමේ සැප දුක් දෙක හෝ රාගානුසය දෝසානුසය කියන දෙකට මැදින් මධ්‍යම ප්‍රතිපදාවේ දාගෙන යනකොට සංස්කාර අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න දුක අඩු වෙනවා. නමුත් ජීවිතේ විචිත්‍ර භාවයේ දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒකාකාරී බවක් එන්න පටන් ගන්නවා. ජීවිතකමක් එන්න පටන් ගන්නවා. ඒකවල ඇසීමත් වේචනේනවා, කිසිමුත් වේචනේනවා. නමුත් තමන්ට මානව අයිතිවාසිකමක් තියෙනවා. ආර්ය පරිශීලනය කරලා බලන්න එන සංස්කාර අඩු කරගෙන යන ගමනේ නැත්තම් බලාපොරොත්තු සුන්දුවෙන් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කර ගැනීම ළඟදී කිහිලට පිළින වැඩක්. පටිසෝත ගාමී වැඩක්. ඒක තමයි යෝගාවචරය විසින් කරන්නේ. නමුත් ඒක කවදාකවත් ලවල්මේ කාම ලෝකයේ ඉන්න කෙනෙක්ගේ අනුමත වෙන්නේ අපේ කාම ආසාවෙන් කවදාවත් අනුමත වෙන්නේ නැහැ. ඒ නිසා මේ විපරිණාම දුකට වැඩිය සංඛාර සංස්කරණය වෙච්ච දුකක් තියෙනවා අපි ළඟ. ඒ දුක බැලුවොත් හොඳට තේරෙනවා හැම චිත්තක්ෂණයෙම පීරියමක් මගින්, පෙනීමක් මගින්, කැදීමක් මගින් අපි මේ පෙළෙමින් පෙළෙමින් තමයි ගත කරන්නේ. හැම චිත්තක්ෂණයකම පිළීමක් තියෙන නිසා සරුවත්සන්සේ සඳහන් කරලා තියෙනවා දුක්ඛී ලෝකෝ පටිච්චිතෝ කියලා. ඒ ලෝකේ පිටලා තියෙන දුකයි කියලා. ඉතින් ඒක නාස්තික පැත්තක් කියලා තමයි මොකද කියන්නේ. ඒ වගේම හිතනවා මේ දුක නැති කරන්න පුළුවන්. ඒක සඳහා